සංධානයේම අපේක්ෂකයා හිටපු ජනාධිපති කියනවා දැන් ජනාධිපති සංධානයේ නායකයා යම් පාලනයක් ගෙනිනවා කියලා. මෛත්‍රී පාලසිටි සේන ජනාධිපතිව මම වාගේම කිව්වේ යහපාලනයක් ගෙනිච්චා. දවස් 100 සහන ලැබලා දුන්නා කියලා. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අන්දෙන අය හරි අසරණ වෙලා තියෙන්නේ. අපි මොකද්ද කරන්නේ? මේගොල්ලෝ ගහගන්නේ. අපි හංවටු ගහලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ දරුවන්ට ඊළඟ අවුරුදු 5 රැකියාවක් හම්බ වෙයිද? අපිට රජයෙන් වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ගෙදරේ අපි මේ වැඩසටහන ඉල්ලන්නේ දවස් 60න් මාස 60න් අලුත් රටක් ඔබට හදලා දෙන්න කියලා මං කියනවා. දවස් 100න් යහපාලනයක් ඇති කරපු අපට මාස 60න් අලුත් රටක් හදන එක අමාරු නෑ.